ඊළඟට ආනන්ද මහෙන්කන්ද මහත්මයා සවන තෙරුවන් සරණයි මාව ඇහෙනවද? ඇහෙනවා මහත්තයා. නෑ. සවන අදත් ඊටමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේ සුබුදු පරිදි. සවනතර අර එක ප්‍රශ්නයක් අහනවා නේද අර මේ සුඛය සහ ප්‍රීතිය සහ සුඛය අතර වෙනස? මට අර ඔබ වහන්සේ මයිතර මේ මතක් කරපු උදාහරණයක් මතක් කරන මම හිතන්නේ අර තිබුණා නේද සවනතර එක කතාවක් අර පුද්ගලයෙක් මේ කාන්තාරයක් මැද යනවා යනකොට එක්කෙනෙක් මේ බොහොම දාහෙන් යන්නේ වතුර නැතුව නාගන්න නැතුව එහෙම යන වෙලාවකදී අර ඔයසිස් එකකින් එක්කෙනෙක් නාගෙන එළියට එනවා දකුණු ඈත. ඒ කියන්නේ මෙතන මේ වතුර තියනවා කියන මේ හැඟීම ප්‍රීතිය ඊට පස්සේ එයා එතෙන්ට ගිහිල්ලා ඒ පොකුණ තියෙනවා දැකලා ඒකට බැහැලා ඒක විඳින එක සැපේ හැටියට එහෙම උදාහරණ කියවනේ ස්වාමීන් වහන්සේ. ඒක ඒක ඒකෙන් පැහැදිලි වෙනවා නේද මේ දෙක අතර වෙනස. ඔව් ඒක ඒක හරි දෙයක් ගන්න පුළුවන් ඒකට. ඔව්. ඒ කියන්නේ දැන් සුඛය කියන එක එතන කාය ස්පර්ශයෙන් තමයි ඒ සුඛය ස්පර්ශයත් එක්කලා හඳුනගන්නේ. හැබැයි මානසික කාරණේ දකිනකොට Tamanට ලොකු සතුටක් ප්‍රීතියක් ඒකත් එක්ක ඇති වෙනවා. දැන් මට ජල ස්නානය කරන්න පුළුවන්, වතුර බොන්න පුළුවන් කියලා ඒකත් එක්කලා ලොකු ප්‍රීතියක් මතුවෙනවා. එහෙනම් මට ඒක මතක් කරගන්න. ඒක හරිනේ. ගන්න පුළුවන් ඒ කාරණා දෙක පැහැදිලි කරා. ඉතරසන්න. ඉතරසන්න.